සක්වලවල් කෝටි ගානක් ඈත ඉපදිලා හිටියොත්. ඒත් අපි දෙන පින් ලැබෙන්නේ නෑ. මොකද මෙහෙ මැරෙන කට්ටිය මේ සක්වලේම ඉපදෙන්ඩ ඕන කියල එකක් තියෙනවද. එහෙම එකක් නෑ. අපේ බුදුරජාණන් වහසගේ ආග්ඥාශේෂත්‍රයේ සක්කළවල් කෝටි ලක්ෂය. අපි මැරෙන්නේ මෙහෙ නමුත් අර සක්කොළවල් කෝටි ලක්ෂට එහා පැත්ති තියෙන සක්වලක ගිහිල්ල ප්‍රේතලෝකෙක උපදිනවා. අපිට පින් හම්බෙනවද හම්බෙන්නේ. දිවිය ලෝකික ඉප දෙනව හම්බෙනවද හම්බෙන්නේ. තිරිසන්නුන්ට ඉතින් කොහොමත් හම්බෙන්නේ. ඒනම් මැරිච්ච හම මෙහෙ විතරක් නෙමෙයි සක්වලවල් දාස් ගානක් එහා තියෙන සක්වලක වැසිකිලි වලක මං ඉප දෙන්නේ නෑ කියල කියන්න කාටවත් බෑ. සාගරයක මාළුවෙක් වෙන්නේ නෑ කියල කාටවත් කියන්න කියන්න බෑ මේ සක්වලේ මනවතිනවා කියලා තීරණයක් කොහොමුවත් නෑ.